කැපැඥ පද රැප අයඉතින් කාසිනිසා කැප මස්තලු කඩැගිය ගිරි කැපෙන කංගාන රැප මහවුන්ගේ පිම්බත් කකා මරධන කැරිය දැක්ක හුතෝ මම නයගෙව යන විජ්‍යරාමෙන් හැරිලා වන්නේද මෙඩු අංගුව වන්නව නටන්න කංගුඩ දැගිය ගහන්කයි දංකුඩ මේ අරගෙන්න්න මගේ පංගුව හුවට වලවෙ නම්බර කෙලී මගේ ඩිස්කාලාය කනිදී දෙවිගෙන් ඉල්ලන්දිය කරම්බි පංගූ පොඩ්ඩක් හරී ගේම එක ඉසීමට පොදන් විසතවරු කිනිසි වාන් ඉන්න උනේ සතා මගේ කිරි ගැටේ උන් නිසා හරි සුරපලු කරබඳ රැප වනයි වහෙන් ඔරු රැඩිකල් විෂ්ණු බලන තමර බුදු වද නොදත් උන් හික්කනල් රගේ උඩ රැප වෙනවලු සාප නොදත් උන් කිචි බං තනියත වඩිය ඩිටිය මොන කැරියත් මෙගේ දැරියන් අරවර සෙනසි උරංග මිරිකන්නන් කන කිරිය රෙන්න රුඩියුම්බේ මගේ කැරි ගති පෙන්ව නැති එකයි වරද රයින රැපෝන විදියට කයින කොටලේ විතින්න වයින කලින් පිණි පොත මේ වගෙට වෑම පියන්න කොට Yeah. ඔබවර පිටි පසින් ඔය ඇත් ඇඩි රත්තරන් අපි රැප් කරේ නැගිලලා මත් පෙති මතර නැති උතුරන රැප් දුන්න කස්තුරි පෙන්නව මොන ජොනර එක කපනවා මස් කෑලි මෝස්තරේ බර දෙට මිස් කර රිස් කරන් ෆ්ලෝස් කරත යස්නිම වදිකන් අඩි කඩ කොගෝචර නැති උටම දල පොලින් කර දෝත බඳන් අවර පෝගොල්ල දෝර ගියා කිලිලගි හින්ද ගන් ගැටි පොළොව පාළු වෙල මන් නැති දැක්ක දැක්ක තන මරණෝ පළ ගැටි හොන්න උත්තමඩ භක්ති අය ඉතින් හෙල්ලෙන්න මස ගණන් දොයන්න එන්න කඩ පප්පා මැරෙන කන්දන්නෑ යතිවර බනවනයි මුගේ රැප් පස්සේ මරු දේශනා බඩ කර කටි මරු කියවන්න පොන්නෙක් ළඟ ගොතයා තල සුදු නැතත් මංගාව ඉන්න මහ කිඹුලිගේ පැටියා පොල් මල හොල්ලවරෙහුතු ලියලා ඉන්නේ දේවා